නැයි ගරු කටයුතු අපේ ස්වාමීන් වහන්සේලාගේ අවසරයි මෑණියන් වහන්සේ ශද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් කාලයේ පැමිණලා තියෙන විදිහට ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි සතිವಾರයේ ආරම්භයේ ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු ඊට ප්‍රස්තාව ලැබෙන විදිහට සභාවින් ණයට ප්‍රශ්න ප්‍රකාශය ඉදපත් කිරීම සඳහා ආරාධනාව ඇතුව අපි දීනකේ මහත්තයා ඉල්ලා සිටමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදියට. අවසරයි ස්වාමීන් වහන්සේ. දේරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව සක්මන් භාවනාව සක්මන ආරම්භය සඳහා සිටගත් විට කය දෙපසට වැනෙන බව දැනි කම්පන චංචල හඳුනා ගතිමි. වම දකුණු ලෙස ඇරඹූ සක්මන ඉක්මනින් අනායාස විය. සික්සත් මැසිමක්සේ දැනෙමින් තිබූ සක්මන ක්‍රමයෙන් වෙනස් විය. ඒ දැනෙන්නට වූයේ ඉදිකටු දෙකක් ඇති මැසිමකින් මැසෙනා ඍජු මැස්මක්සේය. සක්මන් මළුවේ මැද රේඛාව දෙපස මෙම මැසීමසේ ඉරි දෙකක් විය. මැහුම් දෙක මැද හිස් රේඛාවසේ සක්මන් මළුවේ මධ්‍ය රේඛාව හඳුනා ගතිමි. ක්‍රමයෙන් සක්මන ඍජු වී මේ මධ්‍ය රේඛාව මත ඇවිදින්නට විය. තනි ඉදිකටුවෙන් මැහෙන මැහුමක්සේ දුටුවෙමි. ඉන්පසු ඉදිකටුවේ වදිනාසේ විලඹහා මාපට ඇඟිල්ල මාරුවෙන් මාවට පොළවේ වදින බව දැනුනි. මෙම ඉදිකට සිදුරුසේ මැද රේඛාව මත තිත් පෙලක්ෂයේ පාදය හා මහ පැටැඟිලි වදින බව දැනිනි. ඉන්පසු මේ ඉදිකට තුඩ වදින තැන්ද ඇති වී නැති වෙන සැටි දුටු වෙමි. මැස්මෙහි නූලසේ එකිනෙකට සම්බන්ධ වද අතරමැද පුරාවට ඇත්තේ හිස් බවක් බව හිස් බවක් බව හඳුනාගත් දෙමි. හැම විටම නැති බව දැනෙනුවේ ඇති තැනට සාපේක්ෂව බව නිරීක්ෂණය කළෙමි. තවදුරටත් සතිය යොමු කළ යුතු පොයින්ට් එක පෙන්වා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලමි. පර්යංක භාවනාව මම දැන් මෙතන වූ විටම කම්පන චංචල මතුවිය. ආනාපානයේ මතුවී සියුම් වී නොදැනී ගියේය. නැවත කම්පන චංචල මතුවිය. චංචල ගතිය සික්සක් ආකාරයට ක්‍රමයෙන් ගෙවි යන්නට විය. හෘද ස්පන්දනයසේ කම්පන ගති මතුවී එය ක්‍රමයෙන් සියුම් වන බව දැනුනි. කේතු දෙකක් වක්‍ර පුෂ්ඨයක එකමත් ලැබුවාසේ එක තුඩකින් ආරම්භ වී ක්‍රමයෙන් පිටත ක්‍රමයෙන් පිටත වක්‍රාකාරව චලන වී අනික් තුඩින් ගෙවි යන හැටි බලා සිටියෙමි. වාමාර්ථව සහ දක්ෂිනාර්ථව වෙනසේ මේ දෙපැත්තට සිදුවිය. ක්‍රමයෙන් වක්‍ර පෘෂ්ඨයේ අරය කුඩා වෙමින් මධ්‍ය රේඛාව දෙසට ඇකිලී යන බව දුටු වෙමි. මෙම මධ්‍ය රේඛාවද ක්‍රමයෙන් වෙනස් විය. එය හරියටම පාංගෙඩියක පෙති කපා ඇදයට තැබුව ආසිය දැනිනි. අතර ඇති හිස්තැන දුටු වෙමි. සමහර පර්යංකවලදී මකුලුවකු අඬු ඇතුළට හකුලා ගන්නාසේ කය ඇතුළට ඇකිලී යයි. ඊටාම සැහැල්ලු බවක් පමණක් ඇත. නමුදු සිතවිලි වැල නොකඩී මගේ ඔහේ පාවී යයි. මෙම සිතුවිලි තෙරුවන් කෙරෙහි ඇති ශ්‍රද්ධාවෙන් පෙනී ඇති බව දුටුවෙමි. සමහර විට කමඨහන් වාතාවගෙන සිතුවිලි ගලා යයි. උපරිම විනාඩි 30කට පසු නැවත මකුලුවා අඬු දිගහරිනසේ අවදි වී නැවත තැන්පත් වේ. විනාඩි 10කට පසු නැවත සංසුන් බව නැති වී ඉන්පසු විනාඩි 5කට පසු නැවත මෙසේ වේ. තවදුරටත් උපදෙස් ලබා දෙන මෙන් ඉල්ලමි ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේකදී අර සක්මනේදී විස්තර කිව්වා වගේ අපිට ඇති බව වැටහුනොත් ඒ ඇති බව ඒක ඝණයක් අඛණ්ඩ භාවයක් නෑ ඒක කැඩි කැඩි කැඩි කැඩි අතරමැද බොල් හිස් බිල එහෙම නැත්නම් කුඹහ ගොඩාක් රයිස රහිතව සහිතව තියෙන කියනවා විවර කියලා මේකට වචන සඳහන් කරනවා විවර සහිතයි එහෙම නැත්නම් ඒක ඝණයක් නෑ ඊට පස්සේ මේ මේ ඒ ඒක ඝණයක් කියලා හිතන්න අපේක ඇතුලේ තියෙන මේ ගොඩාක් විවර සහිත එකක් කියලා බැලුවට පස්සේ යම් දවසක මේ ඒක ඝනව තියෙන එක ඇතුලේ විවර සහිතයි කියන එක දැකපු කෙනාට නැත්නම් හිස්තන දැකපු එන කෙනාට ඒක ඊට පස්සේ නොදැක ඉන්නම බෑ කවුරු මොන විදියට මේක ඝන බහල කරලා මේක ඒක ඝණයක් කියලා පෙන්වන්න හැදුවත් එයාගේ හිත අනිවාර්යයෙන්ම ඒක ඇතුලේ තියෙන පුස්කතියට හිස්කතියට කුඹහට අදින්න පටන් අර ගන්නවා. ඒ නිසා කොතනක හරි ඒක ඝනව දෙයක් මේ ලෝකේ නැති බව, සවිවර බව, විවර සහිත බව දැක්කට පස්සේ එවැනි විවර සහිත දෙයකින් අපි බලාපොරොත්තු ඇති දිග දුර වැඩ කරන්න යන්නේ. උදාහරණයක් වශයෙන් ගත්තොත් මේ තේක බුරුත ලී කැලක් වගේ නෙමෙයි සියඹ මේ ලුණු මිදෙල්ල ලී කැලල බොහෝම හිල් සහිතයි. හරි ලේසි වැඩ කරන නමුත් ලුණු මිදලලි වලින් කැටයන් කොටන්නේ ඒකේ බරපතල වැඩ වලට ගන්න ඒ වගේ මේ මේ ලීය බොල් එකක් සවිවර එකක් භංගුර එකක් කියලා දැනගත්තා නම් පණිදි නැති වෙනවා අනාගත බලාපොරොත්තු තියන්නේ බලාපොරොත්තු යන්න බෑ දිරච්ච ලඩයක් අල්ලගෙන තියෙන කියලා හැම කෘත්‍යයකම හැම දෙයකම කිච්ච ඝන ආරම්මන ඝන ආදි වශයෙන් මේ ඝණය පොදිය ලිහෙන්න පටන් ගන්නවා එහෙම නැත්නම් පතුරු ගහලා බලන්න පුළුවන් වෙනවා. විශ්තුරු කරලා බලන්න පුළුවන් වෙනවා. හැබැයි ඒක හරිම නාස්තික විශ්තුරු කිරීමක්. හැම අපි මෙතෙක් වෙලා ස්ථිරයි නිට්ටයයි සුඛයි කියලා හිටපු හැම එකක් තුළම සවිවර බවක් පේන්න පටන් ගන්නවා. භංගුර බවක් පේන්න පටන් අර ගන්නවා. පූට්ටු වෙලා හැදිච්ච දෙයක් බව පේන්න පටන් අර ගන්නවා. එතකොට ඒක ඒ පූට්ටුව ලිහා බැලීම තමයි අපි මේ චින්තාමේ ඥාන වලින් කරලා බලන්නේ. මිටිය තියෙන එක ලිහලා බලනවා. පොදිය තියෙන එක කඩලා බලන එකට කියනවා ඝන විනිභෝගය කියලා ඝනයේ තිබුණ එක විනිවිදලා පේනවා. ඝන විනිභෝගයේ ඉතින් ඒක දැකපු කෙනාට මොනම ප්‍රශ්නයක් තියා කතා කරලා බලනකොට පේන මෙතන එක ප්‍රශ්නයක් නැහැ. අවුලක් තියෙන පොඩ්ඩක් ලියලා බලන්න ප්‍රශ්නයක් නැහැ. අපි කියන්න හදන බලාපොරොත්තු වෙන බය වෙන කිසිම ප්‍රශ්නයක ප්‍රශ්නයක් නැහැ. බය නැතුව ඕක ලියලා බලන්න ඕනේ. ලියපු ගමන් ප්‍රශ්නයක් නැහැ. ඔක වැහුව ගමන් ප්‍රශ්නයක්. වැහුව ගමන් ඔක දුර දිග යනවා. ඇටුවම් බහිනවා. හරයක් එකතු වෙනවා. විවර කරලා බලන්න ප්‍රශ්නෙට බය වෙන්න නරකයි. ඒ නිසා දෙයක අත්දැකීමක ප්‍රශ්නයක විස්තර කරලා බලන මනුස්සයාට මේක මොකක්වත් හැප්පෙන්න දෙයක් නැහැ. මේක විස්තර කරන බය මනුස්සයා හුඹත් බය තියාගෙන මේක ඒක ගණයක් කියලා හිතාගෙන කිට් වෙන්නේ නැහැ. ඒ නිසා මේ වගේ තියෙන හිස් බව, භංගුර බව, ක්ෂණ භංගුර බව කියලාත් මේකට කියනවා. දකින්න කොයි වෙලාවක හරි පුරුදු කරොත් නිවන් දැකලා මිසක් කවදාකවත් ඒ ආය නතර කරන්න බෑ. ඒක ඊට පස්සේ නොදැක ඉන්න බෑ. ඒ මේ කියනවා මේ විස්තර කර දීම සඳහා විසිතුරු නිදර්ශනයක් පෙන්වනවා අටුවාචාරින් වහන්සේ ස්වාමීන් වහන්සේ නමක් පිරිවණක් පාරයින තියෙන පිරිවට කියන ස්වාමීන් වහන්සේ එලිපහරි අතුවගා ඉඳදී පාත්‍රකාරයෙක් විකුණගෙන යනවලු පාත්‍ර විකුණනවා කියලා. ඒ ස්වාමීන් වහන්සේ පාත්‍ර කාර්ය නතර කරලා කියනවා මට පාත්‍රයක් ඕනේ උපාසක මහත්තයෝ මෙහෙමයි මේ සල්ලි නම් අතේ නෑ මේ සල්ලි අතර කරන්න බාතුන් නැත් නෑ ළඟ මේ ඔයාට ඕන නම් මට පාත්‍රයක් දුන්නොත් අන්න අතන සල්ලි තියන කැමති නම් අරගෙන යන්න පුළුවන් මට පාත්‍රයක් ඕනේ කියලා. ආ ප්‍රශ්නයක් නෑ ස්වාමීන් වහන්සේ මම ඒක සල්ලි පස්සේ ගන්නම් පාත්‍රයක් තෝරන්න ඕක කියලා. ඉතින් පාත්‍ර කොට දුන්නා පස්සේ පාත්‍රයක් තෝරන. පස්සේ මන්ට මේකට සාමාන්‍ය ඕගොල්ලෝ කීයද කියන්නේ. ඊට පස්සේ ආ මෙන්න මෙච්චරක් දෙන්න ස්වාමීන් වහන්සේ කියලා ගාන කතා කරුවාට පස්සේ දැන් ගාන කිව්ව රුපියල් 100යි කියලා කියමු. ඊට පස්සේ මේ ආමුදු හොඳට බලාන බලාන ඉන්නකොට දැන් ගාන තීන්දුයි සල්ලි දීලා නැහැ. පාත්‍රේ හිලක් හම්බ වෙනවා. වෙල්ඩින් එකේ හිලක් හම්බ වෙනවා. ඒක මේ අහසට තියලා බැලුවොත් විතර විරස කියනවා පාසමත් මේක තලසෙල් ගෑවිලා තියෙන සැපේ ඉන්නේ මෙන්න මෙතන හිලක් තියෙනවා. ආ ස්වාමීන් වහන්සේ ඔක තලසෙල් ගාපම ඔක යනවා. පාත්‍රයට පාවිච්චි කරන්න පුළුවන් ඔක නෑ හරි ඒක හරි. නමුත් එහෙනම් මෙච්චර වටින්නේ නෑනේ. ආයෙන 80ක් දෙන්නකෝ. ඊට පස්සේ ආයෙසරයක් හොඳට පාත්‍රය බලනකොට තව හිලක් හම්බ වෙනවා. ඒකවලත් මේ මනුස්සයා කියනවා මේක පොඩ්ඩයි පිළියම් කරන්න තියෙන සංසෝක පාත්‍ර පුච්චනලා වගේ තලතල බින්දුවක් තිබ්බම හරියනවා. හරි හරි ඒක හරි. සුපෙලසෝ කටින්නේ ආයෙන 60ක් දෙන්න. හරි. තවක් වෙලා බල බල ඉනකොට තවත් හිලක් හම්බ වෙනවා. 50ක් දෙන්න. දැන් අර රුපියල් 100ක 50ට බයි. එතකොට අහනවා මේ හිල දැකීම වාසියක්ද අවාසියක්ද කියලා ඒ ඒ ඒ ස්වාමීන් වහන්සේට මේ ගණ්ඩ හදන පාත්‍රය තව ගණුදෙනු කරලා නැහැ. බිල ලියලා නැහැ. හිල හිල් දකින්න එක වාසියක්ද අවාසියක්ද කියලා. යම් විදියකට බිල ලියලා ගෙදර ගෙනාවට පස්සේ නම් අවාසියක්. බිල ලියලා නැතුව හෙට්ටු කරන වෙලාව නම් වාසියක්. ඒ නිසා මේ අනිත්‍ය දුක් අනාත්ම දැකීම මම මාගේ කියාගත්ත කෙනාට අවාසියක්. මේ කය මේ පංචස්කන්ධේ මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි කියලා තාම දුරස්තව බලන කරණ පේනවා මේක බාර ගන්න තරම් වටින්නේ නැහැ ගන්නවා නම් ගනින් මේකේ භාගයක් දීලා හෙට්ටු කරන්න පුළුවන් ඒ නිසා මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක මේ ශාරීරිය මමය මාගේ කියාගෙන ඉන්න එකට විශාල හුනියමක් මහා කාලකන්නිකමක් නැත්නම් මේ ශරීරේ මම නෙවෙයි කියාගෙන ඉන්න කෙනාට නම් හිතනවා ඕක නිසා තමයි මම නෙවෙයි කියලා කියන්නේ මේක අනිත්‍යයි මේක දුකයි මේක අනාත්මයි ඒ නිසා යෝනිසෝමනසිකාරය තියෙන කෙනාට මේ හිල දැකීම ලාභයක් අයෝනිසෝමනසිකාරය තියෙන කෙනාට පාඩුවක් ඉතින් කොයි වෙලාවකරි මේක දැකීම භෞතික ලෝකේ පාඩුවක් ආධ්‍යාත්මික ලෝකේ වාසියක් ඉතින් බලන්න කොයි අතින්ද කියන එක බුදුහාමතුරු වග වෙන්නේ නැහැ. Taman බැලුවට පෙන්ුණාට දෘෂ්ටි කෝණය භෞතික පැත්තේද මේ ලෞකික පැත්තේද එහෙම නැත්නම් ආමිෂයේ පැත්තේද එහෙම නැත්නම් දෘෂ්ටි කෝණය ආධ්‍යාත්මික පැත්තේද ආගමික පැත්තේද කියලා කියනවනම් ආගමික පැත්තෙන් බලනකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම දකින්නක ලාභයි එදින්දා ජීවිතේ බලනකොට හැම තැනකම තියෙන මේ gediයට තිබ්බට ඒක ඝන කොහොක්වත් නැහැ. ඔක්කොගම තියෙන්නේ මාවාපෑම් විතරයි. මූණිච්චා විතරයි. ඔක ඇතුලේ තියෙන්නේ බොල්. තැඹිලි බීලත් වීසි කරපු තැඹිලි කොම්බයක් වාගේ ඇතුලේ හිස් ඒතියෙදි තමයි ඔය ආලවට්ටම් කරන්න හදන්නේ ඒක නිසා ඒ ඇතුලේ තියෙනක දැක්කට පස්සේ ඒ මනුස්සයාට ගහ ගන්න අපිට කොල කඩා පාන්න බෑ වාගේ එයාට ඊට පස්සේ ඒක බලක් ගන්න බෑ ඉතින් නමුත් අර බලන්නේ මේ ප්‍රශ්නේ භෞතික පැත්තෙන් නම් ආමිෂ පැත්තෙන් නම් ලෞකික පැත්තෙන් නම් ඉතින් එයාට භාවනා කරුව නිසා ජීවිතේ කිසිම රසයක් නැති ලෝකෙන් ගන්න වැඩක් නැති කාලකන්නිකමක් හිතට එනවා ආධ්‍යාත්මික පැත්තේ ගියා නම් කියනවා අවුරුදු 2600ක් ගියත් බුදුහාමතුරු දකින්න තාලෙටම අනිත්‍යත්වය දැක්කා දුක්ඛත්වය දැක්කා අනාත්මය දැක්කා කියලා සතුටු වෙනවා. ඒ නිසා මේ තමන්ගේ දෘෂ්ටි කෝණය පැහැදිලි කරගන්න පැහැදිලි කරගෙන හිතෙනවා නම් ආධ්‍යාත්මික පැත්තට යන්න හිතෙනවා නම් ආගමික පැත්ත දියුණු කරන්න හිස්තන බලන්න ඉගෙන ගන්න. ඒකට කියනවා තුච්ඡ වශයෙන් බලනවා රිත්ත වශයෙන් බලනවා අනා ශූන්‍ය වශයෙන් බලනවා කියලා. එහෙම නැත්නම් අපි බලන්නේ මේක මගේ දේ නিত্য වශයෙන් සුඛ වශයෙන් සුභ වශයෙන් ඒනට මේ පේන්න පෙන්වන්න පටන් ගන්න තියෙනවා. ඒකට පොඩ්ඩක් පොහොර දාන්න ඕනේ අනුග්‍රහ කරන්න ඕනේ මේක තුච්ච වශයෙන් රීත වශයෙන් ශූන්‍ය වශයෙන් බලන්න පටන් අරගත්තොත් ඔය පේනවයි කියලා තියෙනවයි කියන ටිකට වැඩිය ප්‍රසිද්ධ තියෙන්නේ මේකේ තුච්ච ගතිය රීත ගතිය ශූන්‍ය ගතිය එහෙම ලෝකෙ දිහා බලන කරාට කද්දාකත් මරණය දකින්න හම්බෙන්නේ නැහැ කියලා මායයට ඒ මනුස්සයා දකින්නත් හම්බෙන්නේ නැහැ කියලා බුදුහාමුදුර කියනවා. ශුඤ්‍යත ලෝකං අවෙක්කසෝ මච්චු රාජාන පසති. මේක හරයක් තියෙනවා මේක වටිනවා කියපු මනුස්සයා කොහොමද මායගේ හක්කේ තමයි ජීවත් වෙන්නේ. අතිපූජනීය ස්වාමින්වහන්සේ අරණට ආදා පටන් මූල කර්මස්ථානයේ වූ ආනාපාන භාවනාවේ යෙදුණෙමි. සක්මන් භාවනාවත් සාමාන්‍ය වශයෙන් සිදුවේ. ස්වාමින් වහන්සේගේ උපදෙස් පරිදි ආනාපාන සතිය සතුටුදායක විය. පෙරේදා පටන් අනිමිත්ත භාවනාව සඳහා සිත යොදමි. දැනට නහය මුලින් එහාට හුස්ම නොයයි. හුස්ම ඊටාම සියුම්ම ලාවට වගේ දැනේ. එතනින් එහාට කිසිවක් නැත කියා සිතන්ට උත්සාහ කරත් නොහැකිය. යටින් ගලන අරමුණු උඩින් වතුවේයි. ස්වාමින් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් පිළිතුරක් දෙනසේක්වා. ඔබ වහන්සේට ත්‍රිවිධ රත්නය පිහිටයි. නෑ යහත් නෑ කියලා හිතන්න යන්න ඕනේ නෑ. හැකිතාක් දුරට ආස්වාද ප්‍රසවාසයේ හිත තියන්න ඒ ටික ආස්වාද ප්‍රසවාසයේ පෙන්ලා දෙයි. ඒක මේ මේක නැතයි කියලා මාව පාණ්ඩයන්ටත් එපා, ඇතයි කියලා මාව පාණ්ඩයන්ටත් එපා. මොනක්වත් හිතට හිත තත්වගත කරන්න යන්න එපා. වෙනසට වැඩි වේලාවක් ආස්වාද ප්‍රසවාසයේ තියන්න. එතකොට වෙන්න ඕන ටික පේනවා. ඔය අමෝරාවෙන් එහෙම නැත්නම් ඉදෙන්ඩි ඉස්සෙල්ලා අමුව ගන්න හදනකොට නම් අමාරුයි. වැඩි වෙලා ආනපාන හිත තියාගෙන ඉන්න. කියන්නේ ආනපාන සතිය පාත්තන්න තමන්ට අවශ්‍ය කෘත්‍ය සම්පාදනයකින් කෙරෙයි. ඔය අනිමිත්ත භාවනාව එහෙම නැත්නම් අරමුණ නැහැ කියලා බලනා වගේ දේවල් ඒ නිකන් උගුරට හොරා බෙහෙත් කරන්න යන කතා. ඒව අවශ්‍යතාවයක් නැහැ. දල වශයෙන් වෙන්දට වැඩි සතියින් ඉන්න වෙන්දට වැඩි ආනපාන කිට්ටු කරගන්නවා කියන එක සාර්ථක නම් ওই ටික ඉබේ සිද්ධ වෙනවා කියලා මතක තියාගන්න. ගෞරවනීය ස්වාමින්වහන්සේ පරයන්ක භාවනාව මෙම වැඩසටහනේ තුන්වන දිනේ මා ඉදිරිපත් කළ වාතාවේ සඳහන් කර පරිදි ආනාපානය මෙනෙහි කර ආශ්වාස ප්‍රශ්වාස සංසිඳී නිසල බවට පත් වූ පසුව මගේ මූල කර්මස්ථානය මම මෙතන යන්න මෙනෙහි කරමින් සිටින අතරතුර මගේ හිස බර වී දෙවර සහ දෑත් ශක්තිමත් වී වරහන් තද වී හිස සහ කඳ වරහන් කුලෙන් උඩ කොටස කොන්දට ස්පින් එකක් සවි කර ඇතිසේ ඉදිරියටත් පසුපසටත් ක්‍රමක්‍රමයෙන් කඩා වැටෙන බව සඳහන් කෙලෙමි. එදින ඔබ වහන්සේගේ උපදේශ වූයේ භාවනාව විදියට කරගෙන යන ලෙසයි. මම පසුගිය දින කීපයේ ඉදිරියටත් භාවනා කරගෙන ගියෙමි. එක්වරකට පැයක් පමණ දිනකට පස්වරක් පරණක භාවනා කෙලෙමි. පෙරසේම හිස සහ කඳ ඉදිරියට කඩා වැටීම සිදුවිය. මම තව තවත් ධෛර්යාත්ම භාවනාවක් කෙලෙමි. තුන්වන දිනවේ සවස් 3ත් 4ත් අතර සමුම පරයන්ක භාවනාව ශාලාව තුල කරන අවස්ථාවේ එම මගේ අදිෂ්ඨානය ජයගතිමි. හිස ඉදිරියටත් පසුපසට කඩා නොවැටි නිසල්මන්ව මගේ භාවනාව පැයකොත් විනාඩි 15ක් කළෙමි. ඉන්පසුව දිකටම දිනකට වාර 5ක් වරන් අතර පැයක කාලය වූ භාවනාව කළ අතර හිස කඳ හිස කඳ කඩා නොවැටි භාවනාව සාර්ථකව දූ බවට මට පැවසිය හැකිය. එකී සෑම අවස්ථාවකම සතිය පැවති අතර නිින්ද යාමක් හෝ නොවුනි. භාවනාව සාර්ථකව සිදුවන බව මට සිතෙන අතර මේ මේ පිළිබඳව ගරු ඔබ වහන්සේගේ ඔබ වහන්සේගේ අනුශාසනා තවදුරටත් අපේක්ෂා කරමි. සක්මන් භාවනාව අද දින උදේ ඉහළ වැලි සක්මන් මළුවේ සක්මන් කෙලෙමි. පූර්ව කටයුතු මෙනෙහි කොට සතිය සක්මන කෙරෙහි පිහිටුවා සක්මන් භාවනාව ආරම්භීමි. එක්වරක් සාර්ථක වූ සක්මන කෙරෙන අතර පිළවුන්ගේ ഘോഷාකාරී ශබ්දේ නිසා බාධා ඇතිවිය. නැවත මූල කර්මස්ථානයේ මෙනෙහි කොට සක්මන් ආරම්භීමි. පෑ භාගයක් පමණ සක්මන් කරන විට දෙපතුල රිදීම ඇත් දැනිනි. ඊයේ ගැන නොසලකා සක්මන කරගෙන ගියෙමි. පසුව කෙන්ඩාද කලවාවල මස්පිඩුද උකුලේද කැක්කුම දැනුනි. මේ කිසිවක් ගැන නොසිතා භාවනා කරගෙන ගියෙමි. සක්මන විනාඩි 40ක් පමණ යන අතර මගේ හිස තද වී ඇති බවක් දෑත තද වී ඇති බවක් ඔසවනවා ගෙනෙනවා තබනවා යනුවෙන් කියවීම නොකියවන බවත් මම තවදුරටත් සක්මනේ යෙදෙන බවත් දැනුනි මම මෙලෙස තවත් විනාඩි 10ක් පමණ සක්මනේ යෙදුණෙමි පරිරංග භාවනාවේදී මෙන් කිසියම් සමාධිකට මාපත් වී මගේ සක්මන සිදුවන බවට මගේ හැඟීමයි මට සතුටක් දැනුනි ගරුතර ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ උපදෙස් අපේක්ෂා කරමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔබ මේක අර කලින් කරපු පරියක භාවනා විස්තරෙදී ගොඩාක් වෙලාවට මේ කම්පන චංචල තදවීම උණුසීම් ගති ශාරීරියේ අංග වලට සම්බන්ධ කරන්න ගොඩාක් රචනෙ විස්තර කරලා තියෙනවා. ඔළුව තද වුණා, බඩ කර වුණා ආදි වශයෙන්. ඉතින් බලන්න භාවනාව ඉදිරියට යනකොට එහෙම මේ තැන් තැන් වලට කායට සම්බන්ධ නොවී තද ගති, තද බව, උණුසුම් ස්වභාව වශයෙන් ඒ ගති භාව ස්වභාව බලන්න පටන් අරගත්තොත් ඒක භාවනාවේ පාර ඍජු වීමක් නැත්නම් සමවීමක් අතුරු කරදර අඩුව යන්න පුළුවන් ගතියක්. නමුත් අර තාම බබාගේ භාෂාවෙන් කතා කරන අපි කට තද වුණා, බඩ තද වුණා, නහය රත් වුණා ආදි වශයෙන් ඒ කැලිය අයින් කරගත්තොත් ඒ රචනය ඉවර වෙගෙන එනකොට එහෙම නැත්නම් පරියංග භාවනා පිළිබඳ රචනයේදී තමන් ඒ එක කඩාවැටි පවා ජයගත්ත බව පේන්න තියෙනවා. නැවත සක්මන් ලියනකොට ආයෙසරයක් මුලින් ඉඳලා අතන තද වුණා, මෙතන කර වුණා, මෙතන වුණා ආදි වශයෙන් ඒ ශරීර කොටස් වලට සම්බන්ධ කරන්න යෑම නිසා මේක ආය මොන්ටිසෝරි පන්තියට වැඩෙනවා. ඒ නිසා භාවනා කරනකොට මුලදි මුලදි ඕනනම් එහෙම කෙරුවත් කමක් නැහැ. නමුත් මෙනෙහි කිරීමක් අවශ්‍ය නැතුව භවනා භවනා විසින් යනකොට තද බව බලනවා මිසක් කකුලේ තද බවද, කනේ තද බවද, කටේ තද බවද කියන කැල්ල අයින් කරලා ඒ බව නැත්නම් භාව නැත්නම් ස්වභාව ගති වශයෙන් බලන්න පටන් අරගත්තොත් තමයි තේරෙයි කටු කකුලක් අස්ස රිංගගෙන දන ගාගෙන කුර ගාගෙන කිය මිනිස්සෙක් හොඳ එළියක පහළියක කලෙලිය විදින්නා වාගේ මේක අයින් කරපු ගමන් මේක මේ බර අයින් කරපු ගමන් භාවනා බොහෝම ගැම්ම ගන්න පටන් ගන්නවා. කස කැවෙන්න පටන් ගන්නවා. මේ ශරීරයේ තියෙන ආසාව තමයි බරු බැඳා වගේ අපි අදින්නේ පොළොවට තියලා. ඒක එහෙම හිත කිව්වත් Taman බලන්න දැන් මේ ධාතු ලක්ෂණ පෙන්වන්නේ. ශරීරාංග පැත්තක දාලා ධාතු ලක්ෂණ වල හිත දාන්නයි එහෙම කියලා තමයි මේ උපදේශය අපි සාමාන්‍යයෙන් කියන්නේ. අන්න ඒකට පොඩි ලෑස්තිකින් යන්න කියලා කියයි. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස භාවනාවේ මූලිකමට පැද්දෙන ස්වභාවයයි. එය දිගටම මෙනෙහි කරන විට සික්සක් මහන මැෂින් එකකින් මැහෙන නූල පිටන දිනලා තියෙන සෑහෙන්නේ. කොහොම සික්සක් එක ගන්න තියෙන පහු වෙනකොට නිකන් සාමාන්‍ය පෙට්‍රල් එකට ගිහිල්ලා. මහනකමට වගේ ලෑස්තිලා තියෙනවා. මැහෙන නූල පිටන ආකාරයේ නිරීක්ෂණය වුණේ පැද්දෙන ස්වභාවයේ වේගය අඩුවන විට දලදා වෙරහැරේ යන අලිපැටියුගේ මඩවැල පැද්දෙන ආකාරය නිරීක්ෂණය කෙලිමි. එවිට මුල මැද අග බැලීමට සිතට ආරාධනය කොට මුල එක ලෙසත් මැද දෙක ලෙසත් තුන අග ලෙසත් ආදේශ කළේය. එසේ නොකලේ මුල මැද අග එසේ කළේ මුල මැද අග මීට පෙර කිසිදු ගණනාවක කරන මැද නිසාය. 1 2 3 වශයෙන් දිගට මෙනෙහි කර එක් අවස්ථාවක මුලැමැද අග දෙස සිතට මෙනෙහි කිරීමට ආරාධනා කළේය. දෙතුන් විටක් එසේ කළ විට සිත මුලැමැද අග ලෙසට පැද්දෙන ස්වභාවය මෙනෙහි කිරීමට පටන් ගති. ඉන්පසුව පැද්දෙන ස්වභාවයේ ඇතිවීම පැවතීම නැතිවීම මෙනෙහි කිරීමට සිත යෙදෙව්වේය. එසේ දිගටම මෙනෙහි කරන විට ඇතිවීම එක පොයින්ට් එකකි. නැතිවීමත් එක පොයින්ට් එකකි. පැවතීම මේ දෙකටම වඩා දීර්ඝ බව ප්‍රත්‍යක්ෂ වුණි. එසේ දිගටම සක්මන් භාවනාව කරගෙන යන විට පැද්දෙන ස්වභාවයේ ඇතිවීම පැවතීම නැතිවීම අනේ මගේ ජීවිතයත් මෙසේම ඇති බී පැවතී නැති වෙනවා නේද කියා සිතුනි. ටික වේලාවකින් ඇඬුනි. ඉබේටම ඇඬුනි. ටික වේලාවකින් ලෝකයේ ඇති සියලු වස්තු ඇති වී පැවතී නැති වෙන බව ප්‍රත්‍යක්ෂ වුනි. අපේ සියලු දෙනා හරිම අහිංසකයන් කියා සිතට දැනි නැවතත් ඇඬුනි. සක්මන් භාවනාවේ කාලය අවසන් නිසා පරයන්ක භාවනාව ආරම්භ කළේය. ඒදී කර්මස්ථානයේ වරින් වර වෙනස් වී ගැස්සෙන ගතිය, තෙරපෙන ගතිය, තද වෙන ගතිය, හැඹරෙන ගතිය, ඇදෙන ගතිය, පිම්බෙන ගතිය, පැද්දෙන ගතිය, ලිහිල් ගතිය, නිශ්චල ගතිය යන ඒවාසේ ඒවායේ ඇතිවීම පැවතීම නැතිවීම මෙනෙහි කරන විට පැවතීම තීව්‍රව දැනුනි. ඒ ස්වභාවයන් වල පැවතෙන කාලයේ තීව්‍රතාවයේ දිශාව අඩුවී ක්‍රමයෙන් වැඩි වෙන ආකාරය වැඩි වීමෙන් පටන්ගෙන අඩු වෙන ආකාරය නිරීක්ෂණය වුනි. නිශ්චල ස්වභාවයට දිශාවක් සහ අඩු බව අඩු වැඩි බවක් නොදැනිනි. ඒවා කිසිම පිළිවෙලකට සිදුවන බවත් ඒවාට අනිත් ආකාරයට ඉහත කී ලක්ෂණ ඇතිවන බවත් නිරීක්ෂණය වුනි. දිගටම මේවා මෙනෙහි කරන විට පැවතීමේදීද සිදුවන ස්වභාවයන් වල කුඩා කට්ටි කට්ටි වරහන් ඇතුළේ කොටස් ඇති බව නිරීක්ෂණය වුණි. ඒ කුඩා කොටස් වලටද ස්වභාවයන්ගේ පැවතීමේ ගති ලක්ෂණව නිරීක්ෂණය වුණි. ඇති වී පැවතී නැති වෙන බව නැවතත් ප්‍රත්‍යක්ෂ වුණි. ඊළඟ සක්මන් භාවනාවේදී පැද්දීමේ ඇතිවීම පැවතීම නැතිවීම සිග්සැග් මැහුමට ආකාරයට මෙනෙහි කරන විට නැතිවීම සම්පූර්ණයෙන්ම සිදු වී හිස්තැනක් තිබී නැවතත් පෙර තිබුණු තැන නැති වී ඇතිවීමත් පවතින බව නිරීක්ෂණය වුණි. මුහුදේ අලුතෙන්ම රළයක් හටගෙන එය පැවති වෙරළට ඇවිත් බිඳියන ආකාරය සිත නැගුණි. මේද මෙනෙහි කරන විට නැතිවීම සහ නැවත ඇතිවීම අතර තිබෙන හිස් බව දීර්ඝ වන බවත් දැනි යමක් හටගත්ොත් තමයි පැවති නැති වී යන්නේ කියා දැනුනි. ඇතුනේ නැතිනම් රළ නැති මුහුද වගේ බවද සිතට හැඟුණි. මේ ධර්මතාවයන්ට කියන සම්මුති නාම දන්නේ නැති නිසා දීර්ඝව ලිවීමට යෝගින්ට සිදුවිය. නොදැන සිටීමක් ලාභයක් යැයි සිතුනි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට নমස්කාර පූර්වකව වන්දනා කරමි. ඔබ වහන්සේ ආවාදන ශාසනා කාරණිකව දේශනා කරත්වා ඔබ වහන්සේට උතුම් තුන්රුවන්ගේම ආශිර්වාද ලැබේවා. මේක උත්සාහ කළ තියෙන ගති ස්වභාව භාව වශයෙන් බලන්න නැත්නම් කාය කොට සමතක කරන්නේ ඉතින් ඒක බොහෝ විට බොහෝ දිනකට හරියන වැඩක්. ඒ නිසා ඒක කාටත් ආදර්ශයක් වෙනවා නම් හොඳයි කියලා කියන්න හිතෙනවා. ගෞරවනීය ස්වාමින්වහන්ස පර්යංකයට ගොස් වාඩි වී ටික වේලාවකින් මෙවන් සිතුවිලි දාමයක් සිතුනි. ආස්වාදයේ ආරම්භය පිළිබඳ මෙනෙහි කළෙමි. බාහිර වායු ධාතුව ලෙස සිතුවිල්ලක් ඇතිවේ. එව නිවැරදිද ස්වාමින්වහන්ස? නාසිකාග්‍රයෙන් ඇතුළු ආස්වාදයේ වාරැල්ල නාසය ශ්වාසනාලයේ ආදී ඔස්සේ වෙනහළු වලට පිවිස අභ්‍යන්තර ක්‍රියාවලියට දායක වී ගිය මග ඔස්සේම ආපසු පැමිණ නාසිකාග්‍රයෙන් වායෝ ධාතුවට එක්වේ. මේ ක්‍රියාදාමයේ සටහන් කරන කාලයේ කාල පරාසය තුලම ආස්වාද ප්‍රස්වාස සෑයන සංඛ්‍යාවක් සිදු විය. ඇසිපිල්ලම් ඝාතන තරම් නිමේෂයකින් එක් ආස්වාද ප්‍රස්වාසයක් සිදු වේ. එසේ වුවත් ආස්වාස ලෙස පෙන්හළු කරා ගමන් කරන වායුව ප්‍රශ්වාස ලෙසින් යලි උපතක් ලබා නාසිකාග්‍රයෙන් වායෝ ධාතුවට එක්වුවත් එම යලි උපත ලැබූ ආශ්වාසයක් ආරම්භන තැනත් බින්දු මාත්‍ර හිඩසක් විරාමයක් ඇතැයි සිතවිල්ලක් ඇතිවිය. මේ සිතවිල්ල නිදොස්ද නිදු පැහැදිලි කර දෙනසේක්වා. ඔබ වහන්සේට උතුම් තෙරුවන් සරණයි. ඔය හිතවිලි පිළිබඳව නම් අදහස් ප්‍රකාශ කරන්න බෑ. නමුත් ඒ අත්දැකීමක් වෙලා තියෙනවා නම් තාම තියෙන සැකේ නම් ඒකම නැවත නැවත අත්දකින්නකොට ඔය සැක දුරුවන් වීම නැත්නම් අනුපස්සනාව හරහා ප්‍රත්‍යක්ෂ ලබා වීම කියලා මේකට කියනවා. දිගට කරන්ඩ ඒක හිතවිල්ලක් නම් ඉතින් ඒක එච්චරම පොතක ලියන තරම් වටින භාවනාවක් නෙවෙයි. ඒ හිතවිල්ලට එහා ගිය අත්දැකීමක් වඩටපත් වෙලා තියෙනවනම් අපිට මේක ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්. උරගාලා බලන්න පුළුවන්. ඒ දැනෙන දැනීම අත්දැකීම නැවත නැවත වෙන්න දෙනකොට ඒකම නම් සිද්ධ වෙන්නේ නැත්නම් ඒකම සහතික කිරීමක් නම් වෙන්නේ ඒ සාතික විමහරා අදිෂ්ඨාන ශක්තිය වැඩෙනවා. විශ්වාසය ගොඩ නැගෙනවා. ඒ නිසා දැන් Taman අතේ තියෙන්නේ මේ හාව හඳ දැක්කා වගේ අකුණු විදුලියකට අකුණු විදුලි එළියකට දැක්කා වගේ දෙයක් නැවත නැවත කිරීමෙන් ඒක ඒකමද කියලා බලන එක. මේකට සුද්ධ වශයෙන් භාවනා කියන්න පුළුවන්. නිසා දිගට කරන්ඩ කරනකොට පාර හරිනම් විශ්වාසය වැඩෙනවා. පාර වැරදිනම් අවිශ්වාසය වැඩෙන්න ඉඩ තියෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි. මම ඊයේ සවස පර්යංක භාවනාවට ඉඳගතිමි. හොඳින් මම ඉන්න ඉරියව්ව පරීක්ෂා කර දෙවනුව මූල කර්මස්ථානයේ මෙනෙහි කිරීමට පටන් ගත්ෙමි. මුලින් ආස්වාද ප්‍රස්වාසය පරීක්ෂා කෙලෙමි. නාසයේ දෙපසින්ම ආස්වාදයේ ප්‍රස්වාසයේ හොඳින් දැනුනි. මේ දෙස හොඳින් බලා සිටින විට ශරීරයේ තද ගැස්මක් ඇතිවිය. ඒ ටිකක් නිරීක්ෂණය කරමින් මූල කර්මස්ථානට සිත යොදවීමි. මෙසේ ආස්වාස ප්‍රස්වාසයේ ටික වේලාවකින් දකුණු පායට පමණක් සීමා විය. ඊතා සියුම්ම හෙමින් ඇතුල්වීම හා පිටවීම ආස්වාසය දැනුනි. එදෙස බලා සිටින විට ඊතාම ලක්ෂණ නිල් පාට වර්ණයකින් පලාතම එළියේ වැටුනි. එයද නිරීක්ෂණය කරමින් සිටින අතරේ මූල කර්මස්ථානට යමු නෙමි. නැවත තද රතු පාටට පලාතම දිස්විය. අනතුරුව අලු පාටට දිස්විය. මේ වර්ණ වූ මාරුවෙන් මාරුවට දිස්වෙන්නට පටන් ගති. ඒ අතර ඒද නිරීක්ෂණය කරන අතර හිස පසුපස පුංචි ස්ථානයක තද වේදනාවක් දැනුනි. පපුවේ ඉහළ කොටස ගැස්මක් නැවත දැනුන අතර මම කොහේ සිටියාද ටික වේලාවක් නොදැනුනි. නැවත තිගැස්සී මූල කර්මස්ථානට හිත යොදන අතර අත් දෙක එසවීමට නොහැකි තරමට බරට දැනුනි. පසුව මම එසේ ටික වේලාවක් සිටිමි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ අවස්ථාව ගැන පැහැදිලි විස්තර කිරීමක් කර භාවනාවේ අඩුවක් දැයි පැහැදිලි කර දෙන ලෙස ගෞරවයෙන් දෙපා නැමද ඉල්ලමි. ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි. මේ වගේ තමන්ගේ ජීවිතයේ ඉස්ලාම් වතාවට වෙච්ච දෙයක් නම් මේක දිනුවක් පෙන්නනවා. නමුත් ඒක නැවත නැවත කරන එක තමයි උපදේශය වෙලා තියෙන්නේ. ඉතින් ඒක ආනපාන බෙමගේ හිත ගිහිල්ලා අල්ලන්න පටන් ගත්තා නම් ඊට පහුවෙන්න ඉතින් ඒක දන්න පාරක් ගිය මේ මම්පෙතක් වගේ දිගට දිගට යන්න යෑමෙන් මේකේ සහතික බව ලබා ගන්න පුළුවන්. ඒ නිසා ධෛර්ය වෙන්න ධෛර්යමත් වෙලා කරගෙන යන එක තමයි මේ ලැබිච්ච වෙලාවේ උපරිම ප්‍රයෝජනෙයි කියලා කියන්නේ ඒක තමයි. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින්වහන්සේ මම අද උදෑසන වැලිමළුවේ පැය දෙකකට පමණ කාලයක් සක්මන් බණාවේ භාවනාවේ යෙදුණෙමි. උදෑසනම සහ උදේ දාණයෙන් පසුව මට එම අවස්ථාවේ සක්මන ආරම්භුවේ වම තබනවා දකුණු තබනවා වශයෙන්ි. පසුව ඔසවනවා ගෙනෙනවා තබනවා යනුවෙන් මෙනෙහි කර දෙපා තැබුවෙමි. එවිට වම් පාදයේ බිම තබන විට දකුණු පාදයේ ඉහළ ඇති ඇදෙන සුළු බව, ලිහිල් වන බව, පාදයේ තබන විට ඇතිවන බරගතිය, තෙරපෙන ගතිය හොඳින් හඳුනාගත්ෙමි. හිතට බාහිර අරමුණු වලින් ගැටලුවක් ඇති වූයේ නැත. දෙපා වලට දැනෙන ගති ලක්ෂණ මෙනෙහි කරන විට වම දකුණ යන මෙනෙහි කිරීම අමතක විය. නමුත් පාදයේ තබන රිද්මේ වෙනස් නොහුනි. මෙලෙස පැයකටත් වැඩි වේලාවක් සක්මනේදී පසුව පර්යංකට වාඩි විය. ආනාපානෙට හිත යොමු කර ඉතා සුළු වේලාවකින් විනාඩි දෙකක් පමණ උඩුකය එදෙස පහළ නැමුණු ස්වභාවයක් වැටහි මම නැවතත් මූල කර්මස්ථානෙටම පැමිණ ආනාපානෙට හිත ලැබුවෙමි. මේ ස්වභාවය දිගින් දිගටම සිදු වුණි. පර්යංකේ මා විනාඩි 45කට වැඩි වේලාවක් ගත කෙරිනි. ඇතම් ස්ථානවල ඇතිවන තද ගතිය, තෙරපෙන ගතිය, වේදනාකාරී ස්වરૂපය බොහෝ සෙයින් දැනිනි. එහෙත් ඒ ගැන සිත යොමු වන විට එය දරාගෙන නැවතත් ආනාපානට යොමු කෙලෙමි. බාහිර අරමුණු වලින් කරදරයක් නොවිනි. මේ ආකාරයෙන් ඉදිරියට යන මාගේ භාවනා අරමුණ තවදුරටත් දියුණු කර ගැනීම සඳහා නිසි වදන් දෙන්නසේක්වා. ඔබ වහන්සේට තෙරුවන් සරණ ලැබේවා. උනේ දෙපොලක වගේ උත්සාහ කරලා තියෙනවා ඒ ගති ස්වභාව භාව බලන්න ගියාම බාහිර ආනපනෙ මෙනෙහි කරන්න ඕනෙත් නෑ බාහිර කරදර එන්නෙත් නෑ කියලා. ඇත්තටම ගති භව ස්වභාව මෙනෙහි කරන්න ඕනෙත් නැහැ. ඒවා මෙනෙහි කරන්න කිව්වොත් අලි අවුලකටපත් වෙන ඒවා පරමාර්ථ ධර්ම මෙනෙහි කරන එක නෙමෙයි කරන්න තියෙන දැනගන්න එක. එතකොට මේ ගති භව ස්වභාව මූල කර්මස්ථානෙත් එකයි කරදර කරන අරමුණෙත් එකයි කොයි එකෙත් එකයි. කොයි වෙලාවක හරි මතුවෙන්නේ මේ ගති භව ස්වභාව විතරයි කියලා දන්නවනම් මේකට හොඳ නරක දාති දාන්න නැතුව අඩු ගන්න මෙනෙහි කරන්නෙත් නැතුව මේ පරමාර්ථ ධර්ම වලට වැඩි වැඩියෙන් මතුවෙන්න දෙන්න ගත්තොත් භාවනාව භාවනාව විසින්ම කෙරෙන පටන් ගන්නවා. එතෙන්ට යනකම් යෝගාවචරය මෙනෙහි කරනවා. මෙනෙහි කරන්නේ සම්මුතිය විතරයි. ආශ්වාස ප්‍රශ්වාස විතරයි. වම දකුණු විතරයි. මේ ධාතු මනසිකාර කොටස් ස්වභාව භාව මෙනෙහි කරන්නේ. මෙනෙහි කිරුවොත් ඒක මතුවෙන වේගයට අවහිරයක් වෙනවා. එසේ ඒවට එන්න දෙන්න ඒව එනකොට අනිත්‍යව අයින් කරගෙන එන්නේ සම්මුතිය අයින් කරගෙන එන්නේ රජෙක් එන්නා වගේ. එතකොට මූල කර්මත්තා හිටියත් වෙන තැනක හිටියත් එහෙම නැත්නම් බාහිර කර අරමුණක හිටියත් දැනෙන්නේ ධාතු වශයෙන් නම් දෙකේ කිසි වෙනසක් නැහැ භාවනා දියුණුවක් කියලා ගන්න පුළුවන්. ගෞරවනීය ස්වාමින් වහන්සේ දෙපා නමදිමි අවසරයි. හුස්ම රැල්ල නැති වී ඇතිසයක් දැනුන බැවින් කය දෙස බලා සිටියෙමි. සිදුවෙන ගැස්සීම්, තෙරපීම්, කම්පන දෙස ධාතු ස්වභාවයෙන් බලා සිටියෙමි. අවකාශයත් ශරීරයත් දෙකක් නොව එකක් ලෙස දැනුණා. එසේ බලා සිටින විට විදුලි වේගයක් කියලා සිට පහළට කම්පන තත්ත්වමින් හැම තැනකම පැතිරුණු අයුරු බලා සිටියා. උපදේශ පතා මෙලෙස පරණයන්කය ගැන තොරතුරු දක්වමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඒක ඔක්කොම මේ වගේ ධාතු ගුණ වශයෙන් බලන හිටියොත් ප්‍රධාන වෙනසක් තෙරෙයි. ඒව අතර සීමා මරියාදාවල් මොකක්වත් නැහැ. ඒ ඔක්කොම සියලු සීමාවල් කඩා බිඳගෙන තමයි මතුවෙන්නේ. එතකොට ආතතියක් එන්න බෑ. එතකොට මේ අසහනයක් එන්න බෑ. කය කය කිව්වොත් කටබඩ කිව්වොත් සීමා මරියාදාවල් තියෙනවා. ඒ නිසා මේ උණුසුම් ගති සිසිල් ගති කියන වගේ මෙතන සීමාව මෙතනින් එහාට නැහැ කියලා මොකක්වත් නැහැ. ඒවා භාව. ඒ නිසා කොයි වෙලාවකරි Tamanට අසීමිත විමුක්තියක් ලබන්න ඕන නම් කවදාකවත් මතක තියාගන්න සමුතියත් එක්ක ලබන්න බෑ. ඒක ওই ධාතු මනසකට දාන්න ඕන. දානකොට අර සීමිත විමුක්තියක් ලැබලා නැත්නම් සීමාවල් මගේ ඉඩම මේකයි මගේ දරුවා මේකයි කියලා සීමා කරගත්ත අයට සතුටක් තියෙනවා. නමුත් කාදාත් විමුක්තියක් නැහැ. දහතුමස්කට දාපු ගමන් මගේ කියාගන්න දෙයක් නැහැ. ඔක්කොම ධාතුමත්තකෝ නිස්සත්ත්වෝ නිජීවෝ ශුන්‍යෝ හැබැයි අසීමිත විමුක්තියක් ලැබෙනවා. ඉතින් කවදද මේ සීමිත මේ මගේ කියාගන්න මම කියාගන්න පටු කල්පනාව ඉක්මවලා අර අසීමිත ධාතුන්ගේ සීමා මරියාදාවල් නැති අර මඩොල් දුවේ තියෙන සින්දුවක් වැට කඩ තුළු කඩ විමු නැති සීමා නැති අපේම අපේම අපේ ලොවක් කියලා මතකද දන්නේ මොකද ඒ පදවල සීමාවල් නැති වැට කඩීම් නැති අපේම අපේම අපේ ලොක් මෙච්චර ළමා ලෝකේ දැන් ලොකු වෙන්න ලොකු වෙන්න මේ තොගේ ඉඩම මේ මගේ ඉඩම කියාගෙන ඒක වෙරළු ගෙඩිය හත් කඩකට කඩාගෙන ඉනුත් එකක් දෙගුරුන්ටත් තියාගෙන එකට කකා හිටි අපි මේ බෙදාගෙන පැලිනි වටට දැන් ඇන මට කොටාගෙන නම ලෝකේ නෑ මොකක්වත් ධාතු ලෝකෙත් නෑ සීමාවල් බැටකඩතුළු මායිම් මරියාදාවල් මොකක්වත් නෑ සරුංගලක් වගේ ඉන්න එකයි තියෙන්නේ මේ කටියට ඕන කර තියෙන මගේ ඉඩම අල්ලපු ඉඩම ඉති බෙදා ගන්න කටියට සීමාව මේ විමුක්තිය බෙදෙනවා අසීමිත ධාතු මනස්කාරට දාපු ගමන් ඔක්කොම කඩලා No boundary කියලා පොතක් ලියලා තියෙනවා ඔය කෙන් බිල්බගේ. ඒකේ යාලියලා තියෙනවා මේ භාවනාවක් කතා මොකුත් නැතුව දැන් නම් මනසේ භාවනාව ගැන කතා කරනවා. අපි මේ සීමාවල් හදාගන්න කියලා ಜಾති වශයෙන් ආගම් වශයෙන් මේ මූලධර්මවාදී වෙලා නියවගෙන විරිත්තගෙන එක එක එනකොට අමරා ගත්තට ඉපදෙනකොට අපිට සීමාවකුත් නැහැ මැරෙනකොටත් නැහැ. ඒ නිසා පටන් ගත්ත තාලෙට මේකේ හිටපල්ලා දින දෙයක් උලා කාලා මේ කුට්ටි කඩා ගන්න යන්නේ නැතුව මගේ කියා ගන්න නැතුව එතකොට ඒක තමයි ධාතු මනසිකාරයෙන් ඉස්සල්ලාම දාලා බලන්නේ මේ මනස කැමැතිද විමුක්තියට කියලා ධාතු මනසිකාරේ මතුවේදී කට රිදෙනවා බඩ රිදෙනවා කියනවනම් විමුක්තිය පැකට් කරන්න ආදෙනවා සීමාවල් වලට දාලා ඒක හරියන්නේ නැහැ. විමුක්තිය කාදාකවත් කාටවත් සීමාවට දාන්න බෑ පැකට් කරන්නත් බෑ. ඒක තියෙන අසීමිත බවක්. ඒ අසීමිත බවට යන්න නම් ධාතු මනස්කාරය අල්ලන්න ඕනේ. දැන් ධාතු මනස්කාරය ධාතු මනස්කාර වශයෙන් අර දැනගන්න ඕනේ. එදාට ගිය දවසේ තෙරේ මේ මම සහ මම නොවේ කියන සීමාවක් නැහැ. අනේ එදා තමයි මේ ධර්මයේ විශේෂම නිවන එහෙම නැත්නම් මේ අන මේ නිර්වචන ගතියක් තමයි තේරෙන පටන් අරගන්නේ. ඒක ධාතු මනසිකාරයේ තියෙන කැපිපේන ලක්ෂණයක්. ඒක බලන්න බැරි. අපි මේ ධාතු මනසිකාරයේ මතුවෙනකොට මේ ශරීර සීමාවල් වලට දාන්න යන නිසා තමයි අපිට ඒක බාධා වෙලා තියෙන්නේ. අවසාන ලිඛිත ඉදිරිපත් කිරීම ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි ගරුතර ස්වාමීන් වහන්ස මම මීට කලකට පෙර සිට ආනාපාන සති භාවනාවේ යෙදුණු අතර අද වන විට එය හුස්ම රැල්ල කෙරේ අවධානය යොමු නොකරමින්ම වරහන් ඇතුළ නිමිත්තක් නොමැතිව සමාධිගත විය හැක. සමහර දිනවලදී මුළු භාවනා කාලය තුලම සමාධියෙන් සිටිය හැක. නමුත් පෙර දින රාත්‍රියේ ඔබ වහන්සේ දේශනා කළ පරිදි එසේ නිමිත්තක් නැමැතිව සිටින විටදීම ආනාපානයට ගොස් භාවනා කිරීම සුදුසු යයි කී බැවින් එම වේලාවේ සිට අද දවල් දක්වාම භාවනා කාල සීමාන් තුල්දී එසේ කළෙමි. ඒ සෑම විටකදීම මට පෙර පරිදි සමාධින් යුතුව මුළු භාවනා කාලය තුලම සිටිය නොහැකි වූ අතර ආනාපානට පැමිණි සැනින්ම සමාධිය නැති විය. දැන් මම කමක් කුමක් කළ යුතුදයි කරුණා පෙරදරිව පාදා දෙනසේක්වා භාවනාවේදී සියල්ල අත්හරින්නේ කියා යෙදෙන විට ආනාපානයත් ඊට අයත් නේද? එයත් අත්හැරීම නේද අනිමිත් සංඥාවයි පවසන්නේ. කාර්නික ස්වාමින් වහන්සේ මේ ගැටලුව මට විසඳා දෙනසේක්වා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ලියුම කියවන්න ආයසරක් මැද කෑලි දෙක තුනක් ලියු කියුන්නේ මට ඇහුන්නේ. තෙරුවන් සරණයි ගරු ස්වාමින් වහන්සේ මම මීට කලකට පෙර සිට ආනාපාන සති භාවනාව යෙදුණු අතර අද වන විට ඒ හුස්ම රැල්ල ක්‍රේ අවධානය යොමු නොකරමින්ම වරහන් ඇතුළේ නිමිත්තක් නොමැතිව සමාධිගත විය හැක. සමහර දිනවලදී මුළු භාවනා කාලය තුලම සමාධියෙන් සිටිය හැක. නමුත් පෙර දින රාත්‍රී ඔබ වහන්සේ දේශනා කළ පරිදි එසේ නිමිත්තක් නැමැතුව සිටින විටදීම ආනාපානයට ගොස් භාවනා කිරීම සුදුසුයයි කී බැවින්. ආන්න ඒක පොඩ්ඩක් බණ අහලා මට පෙන්නලා දෙන්න ඔය අහගෙන ඉන්නේ මම මිසක් මම කියව එකක් නෙවෙයි. මේ රෙකෝඩ් එක ගන්න ආය අහලා බලන්න. එහෙම දෙයක් මම කියන්නෙත් නැහැ කී වෙන්නෙත් නැහැ. ඉතින් ඒකෙන් තමයි මුළු එකම පටලවාගෙන තියෙන්නේ. ඊට පස්සේ මුළු රචනෙම යන්නේ අර විවේක උනාට පස්සේ ආය ආනාපානට දාලා හිත සමාධිය කැඩුනා ආනාපානෙ විසිකරන්න එපාද මේක නිවේදන මිත්‍ය සමාධිය කියන ඔක්කොම පටලවිලා තියෙන්නේ. අර පටලවලා දයිරුම් අරගත්තා වාක්‍ය නිසා මෙන්න මෙහෙම වාක්‍යයක් කියන්න පුළුවන්. නිමිත්තක් නැතුව ඉනකොට සැක තියෙනවා නම් පමණක්, බය තියෙනවා නම් පමණක්, අනිශ්චිතතාවය තියෙනවා නම් පමණක් ආනපන දාලා බලන්න සැක දුරු කරගන්න. නමුත් මේ පෑදීදියට ආය බොරදිය දාන්න කියන්නේ නැහැ කවුරක්වත්. මේ අනාකූල ප්‍රවාහය ආය ආකූල කරගන්න කියන්නේ කේරුවත් මයිකක් කියනනම් ආනපන දැම්මත් සමාධිය කැඩෙන්නේ නැහැ. ඒ නිසා මේක මේ ඇහිීමේ දෝෂයක් තියෙන්නේ. ඒ නිසා මම හිතනවා රිට්ටිට ගිහලා යනකොට මේ බණ Tamanට ආය අහන්න හම්බ වෙයි. ඒ අහපු වෙලාවේ ආයෙසරයක් ওই බණට අහන්න. හවුකන් දීලා බලන්න මේ මොනවා කිව්වත් Tamanට ඇහෙන Tamanට අහන්න ඕන දෙය කියලා හිතනවා. නිදර්ශනයක් වශයෙන් කියනවා ඔය රුසියාවේ විප්ලවය වෙලා හිටියා ගර්ජොෆ් කියලා මිනිසෙක් ලොකු ආධ්‍යාත්ම විප්ලවයක් කරපු මිනිසෙක් බුද්ධ ධර්මෙම නෙවෙයි නමුත් බුද්ධ ධර්මයට ගරු කරපු මිනිසෙක්. ඉතින් මිනිස්සු ඇවිල්ලා විශාල පිරිස් වලට ප්‍රංශේ තමයි ගොඩක් කරලා තියෙන්නේ. පීටර්ස්බර්ග් වල කරලා තියෙන්නේ. සාකච්ඡා කරනකොට යාට දේශන දෙනකොට ඉතින් මිනිස්සු මේ කොමියුනිස්ට් පසුබිමක් මේ මිනිස්සු කතා කරන සම්පූර්ණ විපස්සනාවක් වගේ එකක්. ඉතින් යා කියනවලු දැන් ගර්ජෆ් ඔබතුමා දැන් කිව්ව නේද මෙන්න මෙහෙම එකක් කියලා. කියුණගෙන කරුණා කරලා කියන්නේ ගර්ජ් ඔෆ් කිව් නෙමෙයි මට ඇහුනේ මෙහෙමයි කියලා කියන්න කවදාකවත් මං කියන්නේ ඕගොල්ලන්ට ඇහෙන්නේ නැහැ. ඕගොල්ලන්ට ඇහෙන්නේ ඕගොල්ලන්ට අහන්න ඕන දේවල්. ඒ නිසා මම කිව්වා කියන්න එපා. මට ඇහුනේ මෙහෙමයි කියන්න නැත්නම් ඔය ප්‍රශ්නේ වැරදි. ඒ තරමටම අපිට ඇහෙන්නේ අපිට අහන්න ඕන ටික විතරයි. උදේ ඉඳලා රෑ හැන්දෑව ඉඳලා උදේ වෙනකන් අපි හීන දැක්කට මතක තියෙන්නේ මට රුචි ටික විතරයි. ඉතින් අපි කියනවා මම දැක්කේ හීන දෙකයි කියලා. බොරු. ලක්ෂ ගාණක් හීන පේනවා. මට මතක තියෙන්නේ මම දැකපු ටික විතරයි. ඉතින් අර ඔක්කොගෙම ඒක අරගෙන අහනවා මගේ චරිතය මොකක්ද කියලා. උදාහරණයක් වශයෙන් කියනවා කම්පියුටරයක් ඕන් කරලා කීබෝඩ් එක උඩ රිලෙව් එකට පනින්න කිව්වොත් එක වෙලාවක වදින්න පුළුවන් E mc2 කියලා මේ equation එක වදින්න පුළුවන්. ඒකට ඒ වෙලාවේ ඌ අයින්ස්ටයින් වගේ. උර පයින්කොට ඔය හැරි වදිනවා. වැදපේක තෝරගන්න දන්නවනම් ඒ වගේ අපෙන් ඔය අයින්ස්ටයින් කියව ඔක්කොම අපෙන් වෙලා දිනවා අපි ඒක තෝරගන්න දන්නේ අපි ඔක්කොම තොගේට දානවා ඒ නිසා රිලෙව් එකට පයින් උඩ පයින් කියන්නේ කීබෝඩ් එකක් උඩ ලෝකෙ තියෙන වැදගත්ම සමීකරණ වදින්න ඉඩ තියෙනවා ඒ වගේ තමයි මොනවා කිව්වත් ඇහෙන්න Tamanට Tamanට අහන්න ඕන ටික විතරයි ඇහෙන්නේ ඒ නිසා වෙනමම දේශකයන් වෙනමම ශ්‍රාවකෝ පිටසක් කියනවා එයා කියන දේ විතරයි අහන්න වෙන කින්දේවල් අහන්නේ මොකද ඒ කට්ටිය මයිකල් ජැක්සන්ට බැඳිච්ච ශ්‍රාවකයෝ වගේ. මොනවා කිව්වත් ඒ මනුස්සයා හොඳයි. අර මනුස්සයා මොනවා කිව්වත් වැරදි. ඉතින් બોලේ මම මොකද කරන්නේ? එimhe කියනවානේ මේ මොනවත් නැතුව ඉන්නලාදී ආනපනේ දාන්න කියලා ඊයරය බණ්ඩ කිව්වයි කියලා. මගේ එහෙම කියන්න ඕනකමක් තිබුණෙත් නෑ මම දැනටත් දන්නවා එහෙම නෑ කියලා නමුත් මම වගකීමෙන් කියනවා එහෙම ඉඳදී ආනපනේ දැම්මත් මොකුත් වෙන්නේ නෑ ආනපනේ කවදාකවත් භාවනාවට විලෝපනයක් ඇති කරන්නේ නෑ කියලා සරුවච්ච වචනයක් තියෙනවා ඒක නිසා ඒ විදිහට වැරදි විදිහට බැලුවොත් නම් කරදර කරන්න ඉඩ තියෙනවා මම එහෙම කියලාත් නෑ මම නිතර කියනවා භාවනාවේදී සැකයක් අනිශ්චිතතාවයක් එහෙම නැත්නම් බයක් ඇති වුණොත් විතරක් මූල කර්මත්තන හිස දාලා බලන්න ඒක නැති කරන්න තු මූල කර්මත්තන ඉන්න කියන එක නෙවෙයි මූල කර්මත්තන නැති වෙලා විවේක වුණා නම් විවේකේ ඉන්න ඒක නිසා මම ඉල්ලා හිටිනවා මේක නැති කිරීම සඳහා ඒ බණ පටියට නැවත අහුම්කම් දෙන්න කියලා අවසරයි ගෞරවනීය සාමින් වහන්ස පාදයේ යටිපතුල පොළවට හොඳින් කා වැදුනි මම සක්මන් කරන විට වැලි පොළවේ සීතල බව මට දැනුනි. මම සක්මන් කරන විට මගේ ඇඟිලි වලට සැහැල්ලුවක් දැනුනි. මා ගන්නා හුස්ම නාසයෙන් පිටවන බව වැටහුණි. මම ආනාපාන සති භාවනාව කරන විට හුස්ම ඉහළට ගන්නා විට මනස ඉහළට යයි. හුස්ම පහළට ගන්නා විට මනස පහළට යයි. මම හුස්ම ගන්නා විට මගේ මනස සෙලවෙන ආකාරය මං හොඳින් බලා සිටිමි. එතකොට සක්මන් භාවනාවේදී වගේ පය හොඳට ඉරිලා පය හොඳට කාවැදිලා වගේ තියෙන තියෙද්දි එහෙම පියවර කීයක් යන්න පුළුවන්ද පිට පණින්න නැතුව මේ වම මේ දකුණ මේ වම මේ දකුණ කියලා පියවර කීයක් එහෙම හොඳට පොළවේ තිය තියා එහෙම නැත්නම් අත්ත බින්දේයි පය බුරුලින් තබා වරෙන් කියන වගේ එහෙම නැතු හොඳට පට්ටලියට පොළව සක්මන් කරන කොච්චර පියවර ගණක් යන්න පුළුවන්ද සතියේ 30ක් විතර ඔව් එතකොට ඒ කියන්නේ මේ කොනේ ඉඳලා එහා කොනට වගේ එතකොට එහා කොනේදී ඔය එකලස කැඩිලා රූප බලන් හිතෙනවා සද්ද අහන්න හිතෙනවා වගේ කලබගැනියක් නැන්ද නැත්නම් ඒ ගෙනිච්ච සතිය හරව හැරිලා එනකන් තියාගෙන ඉන්න පුළුවන්. වෙලක් වෙලාවට තියාගන්න පුළුවන්. ඒක නිසා හැම වෙලාවෙම කියනවා මේ මැදදී ඇති වෙන ඔය පොළොව කාගෙන පොළොව බදාගෙන වගේ ගියාට සතිය හැරෙන වෙලාවට ගොඩක් වෙලාවට අමාරුයි කියලා. ඉතින් ඒ නිසා මතක තියාගෙන යන්න ඕනේ මම මෙතන මේ පළවෙනි පියවර 30 දී හදාගත්ත සතිය තාබොඩ්ඩකින් දැන් කැඩෙනවා. කැඩෙන්නේ නැති වෙන්න නම් පුළුවන් තරම් ඇහැට කනට හිත යන්න දෙන්නේ නැතුව හැරෙන පයේ හැරෙන කයේ හිත තියාගෙන ඒ නැවත හැරෙන වෙලාවේ සතිය පවත්වන්න උත්සාහ කරන උත්සාහ කරලා කවදා හරි Tamanට පුළුවන් වුණත් අර අරගෙන ගිය සතිය කඩා ගන්න නැතුව මේ පැත්තට එන්න ඒක උගාවක් වටිනවා ඒකට කියනවා ඉරියව්වේ හන්දි ස්ථානයක් කියලා. කෙලින් යන ඉරියව්ව නෙවෙයි හැරෙන වෙලාවනේ. අන්න එතන තමයි ඔය සෙල්ලක්කාරකම තියෙන්නේ. එතන තමයි දක්ෂකම තියෙන්නේ. නිසා සක්මණේ මේ පැත්තට ගෙනිච්ච සතිය පෙරලා ගන්න තු ආපහු මේ පැත්තට ගෙනලා ආපහු පෙරලා ගන්න තු එයා පැත්තට ගිහලා යන්නේක තමයි ගොඩක් වෙලාවට කරන්න ඕනේ. දැන් හැබැයි මැද හරිය සතිය පවත්වීම පිළිබඳ ওই විස්තරේ සෑහෙනවා. තව බලන්න පුළුවන් තරම් පය තිනකොට විලුඹටද ওই කියන පොළොව බදලා අල්ලන්නේ ඇඟිලි වලටද කොට්ටේටද මැදටද එතනින් ගියාම වම් පාදයේ අල්ලන හැටියටමද දකුණු පාදයේත් අල්ලන්නේ කියන පුළු පුළුවන් වෙලාවක. ওই තියෙන ටික කඩා ගන්න නැතුව ওই කවුල් කර ගන්න නැතුව ඒ විතර බලන්න ඕනේ. බලලා අරගෙන ගියේ සතිය කඩා ගන්න නැතුව එනකොට එතකොට මේ දැන් දැන් ඉස්කෝලේ යද්ද ගමන් දාවේ. ඒතකොට මේ පඩි ටික නගිනකොට සතියේ සක්මණේන්ද සතිය නැගේ. නෑ. අනිත් දවසේ නෝට ඒකත් අල්ලගන්න පුළුවන් මේ. ඒක දවසක් ඒ පඬිස්සාංශ ගාව දැන් ඉන්නෝනම් ගා ප්‍රසිද්ධ ඇමරිකාවේ දක්ෂම භාවනා ගුරුවරියක්. භාවනා කමටහන කියවනකොට හොන්තටම බැනලා පලයන් යන්න කියලා තියෙනවා. ඒ තියෙනවන නැගිටිනකොට ඔහොමිටපන් දැන් කොහෙ සතිය තියෙන කියලා. මේ බැනලා නැගිටින වෙලාවේ. බය සම්ප්‍රයුක්තව අනිස්තිරතාවයේ තමයි සතිය තියෙන්නේ කියලා. ආ ඵලයන් කිව්වා. ඊට පස්සේ ගිහිල්ලාවලු එදා බැනලා යනකොට Taman ඉන්න කාමරේට යනකොට පඩි කීයක් නැග්ගද කියලා. 13යි කිව්වා. ආයෙන සතිය තියෙනවා. දැන් කියනවා ඒ ස්වාමීන් වහන්සේ දා මට ඒ කරපු දඬුවම නිසා මට කොච්චර ලාභයක් ලැබිලා තියෙනවද සක්මණේදී විතරක් නෙවෙයි මම පඩියක් නගිනකොටත් ගෙදර දොරේ වතුර බාල්දියක් ගේන්න යනකොටත් සතිය ඊට පස්සේ දැන් ඕකේ කියන විදිහට ආනාපාන මේ සක්මණේ ඉන්නකොට ආනාපානේ වැටුණා කියලාද ලියලා තියෙන්නේ හුස්ම ගන්නවා වැටෙනවද ආනාපානේ සක්මණේ ඉන්නකොට නෑ ඒ වුණලෝගේ එහෙම වාක්‍යයක් තියෙනවා ඊට පස්සේ පරියන්කයට ගියාට පස්සේ ඉඳ ගන්න ගියාට පස්සේ හුස්මත් එක්ක හිත ඉහළ පහළ දඟලනවා. එතකොට භාවනා කරනකොට වඩා හොඳ ඇවිදිමින් භාවනා බලන හිතද නැත්නම් එක තැනක ඉඳලා භාවනා බලන හිතද? වඩා හොඳයි කියලා හිතන්නේ මොකද්ද? ඇවිදින්න. ඇවිදින්න ඇවිදින්න පෙරහැර බලන්න පුළුවන්. පෙරහැර බලන මිනිහ එක තැනක ඉන්න ඕනේ පෙරහැර ඇවිදින්න ඕන. ඒක නිසා කියනවා බුදුහාමුදුරු කියනවා දැන් මේ Nissan වලට ආරසාවක් දෙන්න ඕන නම් අපි අතන ගේට්ටුව ගාව පොඩි කූඩුවක් හදලා මුරකාරයෙක් තිබ්බොත් ඒ මිනිස්සයා ඒ මුර කූඩුවේ ඉඳගෙන යන්නේ ණය බලනවා මිසක් ආ යන්නේ කට්ටියත් එක්ක එයත් ගියොත් මොකද වෙන්නේ? එතන මුර කූඩුව අනාරක්ෂිතයිනේ. ඉන්සා කියන කාවල් කාර්යා මුරකාරයා එයා මුර කූඩුවේ ඉන්නවා. යන්නේ හුස්ම රැල්ලට යන්න අරිනවා. නැත්නම් හුස්මත් එක්ක යා යනවා එහාට ආ යනවා මෙහාට. එතකොට ඒක තන්වීමක්, tempat ගතියක් එන්නේ නැහැ මේ වගේ හිතේ තියෙන පොඩි පොඩි පුංචි පුංචි අඩුපාඩුකම් ආනපානි කරනකොටම තමන් මතක තියාගන්න ආනපානට යන්න අරින්න පුළුවන් තරම් වැඩියෙන්ම දැනෙන තැන, වැඩියෙන්ම කිචි කැවෙන තැන, වැඩියෙන්ම ප්‍රසිද්ධ වෙන තැනට කියන්න ඕන හිතට මෙතන තමයි කාවල් කාමරේ මෙතනටලා ඉන්නේ. ඉඳලා යන්නේ නැහැටි බලන්නේ කියලා. දැන් පුළුවන්. දැන් දැන් ආනපන යාලු කරගෙන තියෙන්නේ. දැන් කියන්න ඕනේ බලන එක්කනට ඔය අවතන ඉන්න ආනපානට යන්න ආරින්. ආස්වාසයට යන්න ආරින්න ප්‍රස්වාසයට යන්න ආරින්න ඒකේ ඔය එක එක යාගේ ආවේනික ලක්ෂණ, පෞද්ගලික ලක්ෂණ, ස්වභාව බලන එකයි තියෙන්නේ. හොඳයි. මොකෝ ලියන්න ලියන්න මට පුළුවන් මේ මට හිතෙන අදහස් ඉදිරිපත් කරන්න. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මා සක්මන් භාවනාවේ යෙදී සිටින විට පළමුවෙන්ම විලුඹද දෙවනුව ඇඟිලිද පොළවට වැදුනි. මට සිනිඳු බවක් හා සීතල ගතියක් හොඳින් පාදයට දැනුනි. ටික වේලාවක් භාවනා කළ පසු මට මගේ පාදය රිදෙන්නට විය. ගල් පාදයේ ඇනෙන විට ඊට තද ගතියක් දැනුනි. මා ආශ්වාස හා ප්‍රශ්වාස කරන විට හුස්ම ඊතා සැහැල්ලු ලෙස මගේ නාසයට දැනුනි. මා අර්ධ පරියංකයෙන් වාඩි වී සිටින විට මගේ පාදය ඉදෙන්නට විය. මගේ සිතට විවිධ ප්‍රශ්නද නැගුණිය. එතට රිදෙන වෙලාවේදී රිදෙන එකට කොච්චර හිත ගියාද කියනවනම් ඒ වෙලාව හුස්ම ගන්න බවක් වැටහෙන්නේ නැහනේ. ඒ වුණාට හුස්ම ගැනීම සිද්ධ වෙලා තියෙනවනේ. නේ නැත්නම් මැරෙන්න එපයි. එතකොට පුළුවන් ද කියලා බලන්න වේදනාව පටන් ගන්නකොට දැන් අර්ථපරියන් ගෙනවා යට වෙච්ච කකුල රිදෙනවා. රිදෙන රිදෙන්ට වෙනකොට වේදනාව කා ගන්න බැරි තරම් ලොකු වෙලානේ තියෙන්නේ. එතකොට නේ අපි වේදනාවට යන්නේ ඊට ඉස්සෙල්ලා මාට අපි හිත ආනපනේ වේදනාවේ දෙකෙම තියෙන්න පුළුවන්. අර වේදනාව පටන් අර ගන්න වෙලාවේදී හරි නැත්නම් වේදනාව මැදට දරා ගන්න බැරි වෙලාවට වෙලාවක හරි එක සැරයක් දැන් එක වතාවක් මේ වේදනාව තියේදී ආනාපානෙ බලන්න පුළුවන් නම් ඒක ලොකු දක්ෂකමක්. අපේ ආනාපානෙ සම්පූර්ණයෙන්ම පැටලලා හිත යනවනේ වේදනාවට. නමුත් ඒ වෙලාව අපි තර්කයට දන්නවනේ හුස්ම ගැනීම වෙනවයි කියලා. එතකොට අපිට තියෙන දැන් හොඳටම තේනවා කකුල කීරම නැගිටපන් කියනවා රිද්දෙනවා පුපුරු ගන්නවා දරා ගන්න බෑ. නමුත් ඒ ඔක්කොමත් ඇස්සේ මේ වේදනාව තියේදී එක සැරයක් හුස්ම බලලා ඉනවයි කියන එක හිතා ගන්න පුළුවන්. මේක කරලා බලන්න. ඊට පස්සේ විවිධ හිතිවිලි එනවා. එතකොට හිතිවිලි ආපුවම හිතිවිලි දිගේ හිත ඇදිලා යනවා මිසක් වේදනාව දැනෙන්නේ නැහැ. එතකොට හුස්ම දැනෙන්නේ නැහැනේ. ඔය සමහර වෙලාවට එතනදි තර්කයෙන් පෙන්වන්න පුළුවන් කොච්චර හිතවිලි තදව හිටියත් ඒලාවේ අකුස්ම සිද්ධ වෙනවා ඒ නිසා මේ හිතවිලි දෙකක් අස්සෙන් නැත්නම් හිතවිලි වල ඇහිදල් අස්සෙන් මේ හුස්ම ගන්න හැටි බලලා කවදා හරි දැක්කොත් කොච්චර වේදනාවෙන් අපි පෙළුණත් හුස්ම ඉතාමත්ම සාන්තයි. නැත්නම් අපේ හිත කොච්චර හිතිරියට අවුල් වෙලා ගියත් හුස්ම දිහා බලනකොට ඉතාම හුස්ම සාන්තයි. හුස්මට මොකක්වත් වෙලා නැත්නම් අපිට තේරෙනවා මේ කලබල වෙච්ච එකට හිත දැමුවොත් හිත කලබල වෙනවා. අර සාන්ත වෙච්ච එකට හිත අතරින් පතර හරි දැම්මොත් හිත සාන්ත වෙනවා. ඒ වගේ මේ ආනාපානේ තියෙන පුදුමාකාර විදිහේ මේ ස්වභාවයක් වේදනාවක් තිබුණත් හිතවිලි තිබුණත් සද්දා වුණත් දැඟලුවත් නැතත් එයා ස්වභාවයෙන්ම මේ වැඩේ කරනවා. يعني අපි හිතුවත් නැතත් ඒක අපිට මේ ස්වස්ථතාව ගන්නන අනිච්ඡානක පේශීන් මාර්ගයෙන් කෙරෙන්නේ. අපි කියන්න ඕනේ නැහැ යාට. හුස්ම ගන්න. නිදාගත්තත් ගන්න. ඉතින් බුදුහාමර නිදාගත්තට පස්සේ භාවනා කරන්න කියන්නේ නැහැ. නමුත් වේදනා තියෙන අතරේ ආනපන බලන්න. සද්ද තියෙන අතරේ ආනපන බලන්න. හිතවිලි තියෙන අතරේ ආනපන බලන්න කියලා මේක බලපු වෙලාවේ තේරෙයි. අපි ආනපානෙ අතහැරියාට ආනපානෙ අපිව අතහැරලා නැහැ. එහෙම කිව්වම තේරෙනවද? අපි වේදනාව තියෙනවා කියලා ආනපානෙ අතහැරියාට ආනපානෙ දිගටම ඔක්සිජන් සැපීම කරනවා. ඉතින් ඇයි අපි ආනපානෙ පොඩ්ඩක් සලකන්නේ වේදනාවක් තියෙනවා කියලා මේ වේදනාව අල්ල බදාගෙන දඟලන වෙනුවට වරින් වර බැලුවොත් අනේ මෙච්ච කොච්චර වේදනාවක් තියෙද්දිත් උඹ හොඳ ඒකාඹ කොහොම හරි මට ඔක්සිජන් කිරක් දෙනවනේ කියලා ආනපාන පොඩ්ඩ අඩු ගන්න ටොපි අජ්ජු ජූස් පැකට් එකක් ගිහලා දෙන්න එපා පොඩ්ඩක් ස්තුති කරන්න එපා ආහනේ වැඩි කෙරුවොත් අර ගිය භාවනාවේ තව ලොකු පිම්මක් පයින්න ওই වේදනාව තිබුණාට හුස්ම තියෙනවා වෙයි හිතවිලි තිබුණාට හුස්ම තියෙනවා. සද්ද ඇහුණාට හුස්ම තියෙනවා. මට පුළුවන් ද අල්ලපනල්ලේ හිතවිලි තියෙදි බලන්න කියලා අනිත් දවසේ හිතට ගන්න. අවසරයි ස්වාමීන් වහන්සේ. මම ආනාපානයට හිත යොදති පරයන්ක වාඩි වෙලා ආනාපානය මට ආස්වාස ප්‍රාස්වාස විදියට වෙන වෙනම දැනෙන්නේ නැහැ. දැනෙනවා කියලා වෙලා ඒ කියන්නේ නහය මැද දිය සුලියක් ආකාරයට නිකන් මෝටරයක් ක්‍රියා කරනවා වගේ දැනෙනවා. ඊට අමතරව උඩුතොලේ දැවිල්ලක් වගේ එකක් දැනෙනවා. ඊට පස්සේ ඒ දැනෙනවා කියන එකට හිත යොමු කළාම ටික වෙලාවකින් ආනාපානය සංසිඳෙනවා. ඊට පස්සේ ගොඩක් වෙලාවට වෙන්නේ වේලාව ගැන සංඥාවක් ඇවිල්ලා ආනාපානය නැගිටින්න හිතෙනවා. ඒක තමයි ස්වාමීන් වහන්සේ මට දැනගන්න ඕනේ. මොකද අපි ටයිම් ටේබල් එකකටත් කරගෙන යනවා. ඊට පස්සේ අපි ආනාපානයේ දිගටම පුරුද්දක් වශයෙන් පුහුණු කරන්න කියනවා. එතකොට අපි අර වේලාව ගැන සංඥාව අපි තියාගන්න ඕනද? ඒක නැති කරලාද අපි ආනාපානය කරන්න ඕන කියන එක ගැන දැනගන්නයි අර මම දැනෙනවා කියන එක බලන විදිය හරිද කියලා දැනගන්න. නෑ එතකොට ආනාපානය කර කර ඉඳද්දී වේලාව පිළිබඳ සැලකිලිමත් වෙලා ඇස්සලා බැලුවයි කියමු. බලනකොට Taman හිතපු වෙලාවද වෙලා තියෙන්නේ නැත්නම් ඊට වැඩියෙන් ගිහලාද ඊට අඩුවෙන් ඇවිල්ලා වැඩියෙන් ගිය වෙලාවකුත් තියෙනවා ගොඩක් වෙලාවට හිත වෙලාවකුත් තියෙනවා ආනාපානය දිගටම කරගෙන යද්දී ඒ කියන්නේ පරයන්කේ වැඩි වශයෙන් වාඩි වුණාම දවසින් දවස මේ වෙලාව වැඩි වෙලා තියෙනවා ස්වාමීන් වහන්සේ. එහෙම නෙවෙයි. ගෙස් කරන එක හරි ගිහිලාද වෙලා තියෙන්නේ ගෙස් කරන එක වැඩි වෙලාද වෙලා තියෙන්නේ. දැන් මන්ට හරි කියලා නැගිටපන් කියලා හිත කියනවා. එතකොට ඒ නැගිටින්නේ වෙලාවට කල්ැතුව ඇඟ හොර හිත හොර කරලාද නැත්නම් හිත කියන වෙලාව වෙනකොට පෑත් පහුවිලා ගිහිලාද නෑ ගොඩක් වෙලාවට කලින් පැයට කලින් ඒ කියන්නේ කට්ටකම හිත බොරු කරනවා ඒ මොකද මේ හොඳට භාවනා මනස පුහුණු කරාට පස්සේ බයොලොජිකල් ක්ලොක් එකක් කියලා එකක් තියෙනවා. අදිෂ්ඨාන කිරුවොත් මට පැයකින් භාවනාව නතර වෙන්න ඕන කියලා ඒ හරියට වෙලාවට ලාම් එකක් ගන්නවා. ඒක හොඳට පුරුදු කරපු මනසක හැටි. අපි ලොකු සංසලියලා තියෙන ව්‍යවස්ථාවේ මේ කටයුතු ඉවර කරලා යෝගාවතරය උත්හාන සංඥාවෙන් රාත්‍රී 10ට නිද්‍රෝපගත විය යුතුය. ආදිෂ්ඨාන කරන මට උදේ 4 මාට නැගිටින්න ඕන නැත්නම් පහ 3 මාට නැගිටින්න ඕන කියලා මේ බයලොජිකල් ක්ලොක් එක ලාම් කරලා තියලා බුදිය ගත්තාම හරියට වෙලාවට නැගිටිනවා. ඒ වගේම ධ්‍යාන භාවනා කරනකොට ඒ පළවෙනි ධ්‍යානයට සමවැදුනට පස්සේ එයා කියනවා මේ විනාඩි 5ක් මගේ හිත මේ සමාධිය පවතිවා කියලා. දැම්මට පස්සේ හිත ඇතුලෙන් එන හරි ඇති විනාඩි 5 හරි කියලා. ඒකට ඔරලෝසුකුත් තියා ගන්නවා. බලනවා. එතකොට හරියට නැගිටලා බලනකොට විනාඩි 5ට හරිනම් ඒක හොඳ ලකුණ සමාධිය හරි බවට. විනාඩි 5ට අඩු නම් ඒ කියන්නේ අපේ හිත තාම පුරුදුමදි. විනාඩි 5ට වැඩි නම් ධානයේට ආකර්ෂණය වැඩි. සමාධියට ආකර්ෂණය වැඩි. ඉතින් එකෙන් ගෙස් කරන්න පුළුවන් මම හිතන විදිහට පහට වැඩි අඩු නම් හරියට හොරයි. හරිය හොරකම්. විනාඩි 5ක් යනකොට හිතන ළඟිලම විනාඩි 10ක් ගිහිල්ලා නම් අපිට සම අර ධානයට නිකාන්තිය වැඩි ආසාව වැඩි. හරියට වෙලා වෙනවනම් ගැළබිලා තියෙනවා. ඒ නිසා මේකේ තියෙනවා පුහුණු කළ යුත්තක් දැන් ඔතන තියෙන්නේ අර ඩියුටි කන්සර්න් කියන එක හරියට වෙලාවට වැඩ කළ පුරුදු වෙච්චාම ඒක ඒකට හොඳම වැඩේ ඉස්සරහින් ඔරලෝසුවක් තියාගන්නවා. මුල්ලෝ තියාගෙන ගෙස් කරනවා. ඇසරින හරියට ප්‍රශ්න නැහැ. එතකොට වැඩි දුර බලන්නේ නැතුව ඔඩ්ලෝසිය දෙය බැලුවට පස්සේ තමයි අඩු නම් ආයෙ වහ ගන්නවා. එතකොට බලන්න ඕනේ මේ ඇස්සර්ලා වැහිම අර කරගෙන ගිය භාවනාවට බාධා වෙනවද කියලා. උඟාකලට බාධා වෙන්නේ නැහැ. මෙහෙම හැරවලා බැලුවොත් බාධා වෙනවා. ඇස්පේනමානේ ඔර්ලෝසුවක් තියාගෙන ඉතින් ඒකට හරි අමාරුයි ඒකට ටිට්ටික් ගන්න නැති ඔර්ලෝසුවක් වෙන්න ඕන. නැත්නම් ඒක කරදරයක් වෙනවා සමහරවිට. ඒක නිසා ඒක ධානා කරනවා. ධානා කරලා වෙලාවක් එනවා සෑහෙන දුරට හරියන. ඒක ඒකට මේ ඩියුටි කන්සර්න් කතානේ සමාධියත් හරි බවට ලකුණක් ඒක. ඒ කියන්නේ අපේ මේ ඉරත් එක්ක හැම වෙලාවෙම කනෙක්ෂන් එකක් තියෙනවා අපට. ඊට ගමන් කරන හැටි අපි නොදැන හිටියට මොකද අවුරුදු කෝටි ගාණක් පරිණාම වෙලා ආපු සිස්ටම් එකක් මේකේ තියෙන්නේ. ඒක ස්ටඩි කරන්න ඕනේ නම් මේ දවස්වල අරුණ තියෙන්නේ 5යි 30 30ට. හරියටම නැකත්තේ එහෙම නැත්නම් නක්ෂස්‍රාණ කුල 5යි 30 වෙන්නකොටම කුරුල්ල කෑ ගන්න හැටි බලන්න. මේ වෙලාවට අවදි වෙලා හිටියොත් ඒ පාන් කිරිත්ත හරියටම වෙලාවට කෑ ගන්න. පුදුමයි. අපි හිතලා නෙමෙයි වෙලාව ලැහැත්ති කරලා තියෙන නක්ෂස්තරෙන් කියලා තියෙනවා. මෙතනයි තා මෙතන හැතම කොච්චරද ගණන් ගියා තව විනාඩියකට පස්සේ හරියට ඒ වෙලාවට ඒකත් එක්කට කියනවා ඒකට අරුණුක් ගායනා කියලා කියනවා මෝර්නිං කෝරස් කියලා කියනවා ඉස්සර මිනිස්සු ඒක විතරයි දන්නේ ඒකට නස්සස්තරේ පස්සේ හේතුනේ බුදුරජාණන්සේ සඳහන් කළ තියෙන ඔතන තමයි දවස පටන් ගන්න තැන නිසා අරුණට යෝගාවචරය අවදි වෙලා ඉන්න ඕනේ දැන් අරුණ තමයි අපේ ඉංග්‍රීසි කාලේක රෑ 12 වගේ ඉතින් මේකෙදී සත්තු කෑ ගහන එක දිහා බලනකොට වැස්සත් පෑවුවත් බලාකුළු තිබුණත් හොන්දට අහස පෑදිලා තියුණත් හරියට ඒ ලකුණු පහළ වෙන දිහා බලනකොට පේනවා අපි මේ හදන්න හදන හිතාන ඉන්න විද්‍යානුකූල ලෝකයයි ස්වභාව ධර්මයයි මහ පුදුමාකාර දෙකක්. ඒ ස්වභාව ධර්මයේ නිර්මාණය තමයි මේ ශරීරේ. මම කියලා මේක බාරගත්තට එයා මම කියන එක අහනවට වැඩිය ස්වභාව ධර්මයට හුම්කම් දෙනවා. හේතුඵල ධර්මයේ සබුදුරජානස කියනවා උඹ පැත්තකට වෙලා. ඔක ස්වභාව ධර්මයට වෙන්න දීපන්. කවදාකවත් වරදින්නේ කද්දාකවත් වරදින්න වරදින්න බෑ. මේ මමයා ගන්න හැම තීන්දුවක්ම හරස්. තබ්බේ සංඛාරා දුක්ඛ. සෝභා ධර්මයට යන්න දෙන්නේ. වරදින්නේ නැහැ. යන බනට ගස්කොලන් අපිට වැඩිය ඇඩ්වාන්ස්. එහෙම නැත්නම් මේ සිටිසන් සත්තු අපිට වැඩිය ඇඩ්වාන්ස්. ඒ බව දන්නවනම් අපිට පුළුවන් අහිංසකව ජීවත් වෙන්න. ස්වභාවී අපිට කියනවා මේ දේ කරපන් කියලා ඒ දේ කරුවා නම් ඉවරයි. ඒක නිසා ඒක හොඳ ලකුණක් තමයි භාවනාව යනකොට සෝබා ධර්මයට කවදාකවත් වේ හරස් කපන්නේ බුද්ධ දේශනාවත් කවදාකවත් සෝබා ධර්මයට හෝ භාවනාවට හරස් කැපෙන්නේ ඒක නිසා ඇත්ත දෙක අරලා වැහුවත් පොළොසෝදියා බල ඇත්ත දෙක අරලා වැහුවත් කවදාකවත් භාවනාව කැඩෙන්නේ නැහැ. ගන්න ඉස්සලා කෙනෙක් කියලා තිබුණා අනිමිත්තේ ඉන්නකොට ස්වාමීන් වහන්සේ කියපු නිසා මම ආනාපානෙ දැම්ම හිත දාලා බලනකොට හිත ඇවිස්සනා කියලා. හරිනම් කවදාකවත් ඇවිස්සෙන්නේ නැහැ. ආනාපානෙ කියන්නේ ස්වභාවික එකක්. ඒක නැතුව තියෙන සමාධිය ආනපන ඇවිල්ලා ආයෙ ගියයි කියලා වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා අන්නෙවැනි විශ්වාසයක් ඇති වුණාට පස්සේ පේනවා අපිට මේ වටිනා මැෂින් එකක් හම්බෙලා තියෙන්නේ. ඒක හරිම ඩෙලිකේට්, හරිම සොෆිස්ටිකේට්. හැබැයි අපි කී මේ හෑන්ඩ්බුක් එක නැතුව වැඩ ගන්න. මැෂින් එකේ හෑන්ඩ්බුක් එක නෑ. අපි අරෙන් මිරිකනවා, මෙහෙන් මිරිකනවා. ඉතින් මොනද මොනද උත්තර දෙනවා. දුන්නට බුදුරජාණන් වහන්සේ විතරයි මේකේ හෑන්ඩ්බුක් එක දන්නේ. ඉතින් අපිට මේ හෑන්ඩ්බුක් එක කියව කේන්න වෙලාවක් නෑ කියලා අපි ඉක්මනට මැෂින් එක ගත්ත ගමන් වැට දානවා. දැන් ඕන ගැජට් එකක් අරගන්න හැම ගැජට් එකකටම ගැජට් එකට වැඩි ලොකු හෑන්ඩ්බුක් එකක් තියෙනවා. 98 දෙනෙක් ගැජට් පාවිච්චි කරන හෑන්ඩ්බුක් එක කියවන්නේ නැතුව කියලා ජපනීස් සර්වේ එකක් කියනවා. අපිත් මේ මැෂින් එක වැඩ ගන්න මැෂින් එකේ ස්විච් බෝඩ් එක දන්නේ නැතුව. යතුරු පූර්ව දන්නේ නැහැ. අර එහෙම් මිරි කරනවා මෙහෙම් මිරි කරනවා. ඉතින් අන්තිමට මේක පුදුමයි මම දැන් 64ක් වැඩ කරලා තිනවා මැෂින් එක. මට පුදුමයි මේ වෙන මොන මෙහිණක්වත් මම දැකලා නැහැ. ඔය 64ෙම හෘදවස්තෝග ඇහිලා තියෙනවා. ඔය 64ෙම දත් වලින් කාලා තියෙනවා. ඔය 64ෙම කකුලේ පතුලේ හැම ඇවිල්ලා තිනවා කොහොම දුවනවද කියන්න දන්නේ ඒත් මට අයිතියක් නැහැ මේක මගේ කියාගන්න. මේක සබහා ධර්මයට දෙන එකයි තියෙන නිසා ඒ වෙලාවයි ස්වභාවික අපෙන් ඇඟෙන් එන ඒ සංඥාවලුයි මේකට පුදුම ලස්සන හාමනියක් තියෙන්නේ. ඒක නිසා ඒක භාවනා කරගෙන කරනකොට ටික ටික ටික ටික තමන් අර ගෙස් කරන එක හරියන්න පටන් ගැනීම තේරෙන්න පටන් අර ගන්නවා සමාධියත් හරි භාව මේ හිත අපි චාටු කරන්නේ වංචනික ධර්ම වලට කරන්නේ නැතුව ගිනින බව දැනගන්න පුළුවන් ඒ නිසා ලේසි උත්තරේ තමයි ඔර්ලෝසුවක් ළඟ තියාගෙන ඉන්න එක තමයි ලේසි වැඩේ. හොඳයි එහෙනම් අපි යනවා ආයතනයක් විනාඩි 50ක විතර අපිට සක්ම භාවනාවක් තියෙනවා. ඊට පස්සේ අපි තුනට නැවත රැස් වෙනා මෙතන පරියංග භාවනාවක් සඳහා සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.